සූද සාක්ෂියලු දෙනාටම විශේෂයෙන් කල්වර දෙවස්ථානය එක්ක අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන්නම් සිරු දෙනවා මිතාමත් ආදරෙන් පිළිගන්නවා අපි අදදිනය උන්වහන්සර නමස්කාර කරන්න යනවා ඉතින් අපි ටික මොහොතක් උන්වහන්සර නමස්කාර කරමු අදදිනය උන්වහන්ස අපේ ජීවිතවල කළ ඇති සියල්ල අපි සිහිකරම උන්වහන්සේ යහපත් වූ ස්වාමීන් වහන්ස මොන කාලය වුණත් උන්වහන්ස අප මධ්‍යයේ සිටිනවා විශේෂයෙන් මේ පීඩාදවස්වලදී උන්වහන්සගේ කරුණාව අපි සියලු දෙෙන අත්දකිනවා ඉතින් අපි ටික මොහොතක් උන්වහන්සට ප්‍රශංසා කරමු බට පුළුවන් විශේෂෙන් නිවස ඉන්නවනම් ඔබ උන්වහන්සට ස්තුති කරන්න උන්වහන්සේගේ සැපයිම උන්වහන්සගේ කරුණාව උන්වහන්සගේ වචනය පොරොන්දුවලින් උන්වහන්සේ සෑම දිනකම පුරවනවා උන්වහන්සට අපි ටික මොහොතක් ස්තුති කරමු. ස්තුති වේවා ස්වාමිනී. ස්වාමිනී වහන්සේට ස්තුති. මන්ද වහන්ස අප මැදේ සිටින්නා වික්‍රම ස්වාමීන් වහන්සේ නිසා. ස්වාමිනී අපි දන්නවා ස්වාමිනී තත්වයන් කතරම් වෙනස් වුණා. වහන්සේ ස්වාමිනී නොවෙනස්ව සෑම දිනකම ස්වාමිනී අප මැදේ සිටින්නා ස්වාමීන් වහන්සේ. ස්වාමිනී වගේම අපි විශ්වාස කරනවා ස්වාමිනී ඔබ වහන්සේ පමණයි ස්වාමිනී එකම ජීවමාන දෙවිඳුන්. ස්වාමිනී සෑම විපත්ති කාලයකදී ස්වාමින වහන්සේගේ සෙනග සමග වහන්සේ සිටිනවා. ස්වාමින වහන්සගේ කරුණාව කිසි දෙන කපමන්තින් පහවනොවැන නිසා සූතියි. ස්වාමිනි උවහන්සේ පමණ ඒකම දෙවිදුන්. ස්වාමිනි අපේ විශ්වාසය මැටි රූපයකට ගල්කිවීමයකට නොමේ. එහෙත් ස්වාමිනි සියල්ල පවා පාලනය කරන්නාව එකම දෙවිදුන් ඔබවහන්සේ ගෙන පමණයි ස්වාමිනි. හලලූයා නමස්කාරය. Thank you. one day. යුතුන් නාමයට පමණයි ස්වාමිනී මන්ද ස්වාමීන් අපි විශ්වාස කරනවා ඔබ වහන්සේ සියල්ලට ඉහළින් සිටින්නා වූ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ මේ කාලය පුරා වහන්සේගේ සැපයීම අප මැදේ තිබ්බ නිසා ස්වාමිනේ අපි සෑම කෙනෙක්ම ස්වාමිනේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා හදවතින් ස්වාමිනේ මන්ද ස්වාමිනේ ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්නා වූ ස්වාමීන් වහන්සේ නිසා ස්තුති ස්වාමිනේ වහන්සේගේ දයාව කරුණාව ප්‍රේමය සෑම දිනකම ස්වාමිනේ උදෑසනකම අප මැදේ අලුත් නිසා ස්වාමිනේ ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. මුළු හදවතින් ස්වාමිනේ මම අපිට කරන්න පුළුවන් එකම දේ වහන්සේට ස්තුතිය දීම පමණයි. ස්වාමිනේ සෑම මොහොතකම ඔබ වහන්සේ අප සමග සිටිය වෙනවා. ස්වාමින ඔබගේ දයාව කරුණාව ප්‍රේමය ස්වාමින අපේ ජීවිතේ සෑම මොහොතකම ස්වාමින අලුත් ලෙස ස්වාමින අලුත් කළ වෙනව සෑම උදෑසනකම ස්වාමිනී අප මධ්‍යයේ ස්වාමිනී ඒ අලුත් ලෙස ස්වාමිනී ඔබ වහන්සේගෙන් අත්දකින්න ඔබ වහන්සේ අපට උපකාර කළ වෙනවා ස්තුති වේවා ස්වාමිනී ජල මැද සිටියත් ගිනි මැද සිටියත් ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව වෙනස් වපමාන්තයට පැමිණෙන නිසා ස්තුති ස්තුති වේවා ස්වාමිනී හalleluya Não o que a me dá. ස්වාමිය අප වටන්න බෑ මන්ද ස්වාමිනී සියල්ල මන්දී වහන්ස අප මන්දී සිටිය ස්වාමිනී ස්වාමිනී දා මෝසේ සමග සිටිය ස්වාමීන් වහන්සේද දින අපත් සමගින්න නිසා සූතියි ස්වාමිනී ස්වාමිනි ජලයක තරම් ස්වාමිය උස්ව තිබුණා ස්වාමිනි ගින්නක තරම් ස්වාමිනි අපව දැවින්ට ස්වාමිනිය බලවත් වුණත් ඒ සියල්ලට වඩා වහන්සේගේ ප්‍රේමය කරුණාව ස්වාමිනි අප මධ්‍ය අධික ලෙස තියෙන නිසා සූතිය වහන්සේට සුතිවේවා සුතිවේවා ස්වාමිය වහන්සේ කරන්නාව සෑම බලවත් ක්‍රියාවක් අපි මෙනෙහි කරනවා ස්වාමිනි වහන්සේ ස්වාමිනි සියල්ලට වඩා උතුම් ස්වාමිනි බලවත් වූ එකම ස්වාමීන් වහන්සේ ස්වාමිනි ඔබයි අපේ එකම වෛද්‍යවරයා ඔබයි ස්වාමිනි අපට එකම සපයන්නා වූ ස්වාමීන් වහන්සේ මන්ද ස්වාමිනි වහන්සේ කෙරෙහි බලා සිටින මිනිසයා ස්වාමිනි කවදාවත් වෙහෙසවන්නේ නැහැ වහන්සේගේ සැපීම දිනෙන් දින වහන්සේ ස්වාමියෝ මධ්‍යය තබනවා සුතිවේවා ස්වාමී නමස්කාර සුතිවේවා දෙමිතුන්ගේ බලවත් ක්‍රියා සමදා සැමදාම මා දකිනවා Sedu වලට ඉහලින් සිටින බව ස්වාමි අපි විශ්වාස කරනවා ස්වාමින වහන්සගේ පනිවිඩිය වහන්සගේ මිදීමේ ස්වාමිනි පනිවිඩිය සෑම ජීවිතයක් මධ්‍යය ස්වාමිනි අද දිනේ ස්වාමිනිය වහන්සේ ලැබූ මැනව ස්වාමිනි මගේ වහන්සට භාර කරන ස්වාමිනි අද දිනේ ස්වාමිනි දේව වචනය උබහන්සේ ස්වාමිනි අප මධ්‍යය සිටින්න ඒ තුළින් අපට කතා කළ මැනව ස්වාමිනි ස්වාමිනි අපගේ ජීවිතේ බලාපොරොත්තු ස්වාමිනි අලුත් කරගන්න ඒවගේම ස්වාමිනි මේ මුහදේ ස්වාමිනි කැලමිලා ඉන්න යම් කෙනෙක් ඉන්නවද වහන්සට බාර කරනවා ස්වාමිනී ජීවිතවල ස්වාමිනි වහන්සේ බලාපොරොත්තු අලුත් කළ මැනව ස්වාමිනි වචනය පොරුන්දුවලින් ස්වාමිනි වුණු පෝෂණය කරන්න ඔබහන්සගේ ආත්මැනන් වහන්ස ස්වාමිනි අප මධ්‍යය සෑම දිනකම ස්වාමිනි සැරිසරන්න මේ කාලේ තව තවත් ස්වාමිනි ඔබහන්සට ලම්වෙන්න ස්වාමිනි ඔබහන්සේගේ ස්වාමිනි පුදුම රහස් වචනය රහස්වාමිනි දැනගන්න වහන්සකට උපකාර කරනවා. ස්වාමිනි මේ සියල්ල භාර කරන්න ඒසුස් ක්‍රිස්සුස් වහන්සේගේ උතුම් වූ අනර්ගනාවේ. ආමේන්. සර්ව බලධාරී දෙවිපියාණන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා මේ අනර්ග සබත් දවස්සේ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ලියවිල්ල වන වචනයෙන් ඔබට උපස්ථාන කරන්න ලැබීම ගැන. විශ්වාස කරනවා විශේෂයෙන් අපි සිටින්නාව මේ වකවානුව ලෝකයම ඉතාමත් අමාරු කාල පරිච්ඡේදයකින් ගමන් කරන්නා වූ වකවානුවක විශේෂයෙන් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේ සමග ජීවත් වන අය හැටියට අද දවසේ ලෝකයේ බොහෝ අයට නැති අනර්ග බලාපොරොත්තුවක් අප හැම කෙනෙකුටම තිබෙනවා. අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ නොසිතූ විදියට මුහුණ පාලා තියෙන තත්ත්වයන් තියෙනවා. මුදල්වල වටිනාකම නැති වෙලා, තාන්න මාන්න නිලතලවල වටිනාකම නැති වෙලා, ඒ වගේම විශේෂයෙන් යෂ්ටික මිසයිල නැව් ගුවන් යානා නොයෙක් දේවල් වල නිෂ්පාදන කරුවන් හැටියට වැඩ කරපු මිනිස්සයා අද එක්තැන් වෙලා අද සියලුම දේවල් එක තැනක නැවතිලා තියෙන කාලයක අපි මේ සිටින්නේ. විශාල ජාතීන් ගණනක් රටවල් ගණනක් පීඩාවට පත්වෙලා විශාල මනුෂ්‍ය ජීවිත ගණනක් විනාස වෙන කාල පරිච්චේදයක අපි මේ සිටින්නේ. හැබැයි අපි එක දෙයක් දන්නෝ. ලෝකයේ මැවුන්කාර සර්ව බලධාරී දෙවි කෙනෙක් සිටිනෝ. උන්වහන්සේ මේ සියල්ල දකිනවා දන්නවා උන්වහන්සේට පේනවා. අද දවසේ ඒක නිසා මම විශ්වාස කරනෝ දෙවියන් වහන්සේගේ වචනේ මෙවැනි විපත්තිදායක තත්ත්වයකදී දෙවියන් වහන්සේගේ වචනය හැම මොහොතකදිම අපිට උපස්ථාන කරනවා එවගේම වචනයේ සත්‍යතාවය කවදාවත් බොරු වෙන්නේ නැහැ. මේ දේවල් වචනය කියලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනය අපට වසංගත ගැන පීඩාවන් ගැන අපට විපත්තිදායක තත්ත්වයන් ගැන අපේ ජීවිතවලට මුහුණ දෙන්නා ප්‍රශ්න කරදර ගැන කියලා තියෙනවා. මනුෂ්‍යයන් හැටියට අපි මුහුණ දෙන්නා වූ ප්‍රශ්න කරදර විපත්තිදායක තත්ත්වයන් සාමාන්‍යයි. එව හැම මිනිස්සෙක්ම මුහුණ දෙනවා. කිතුනුවනුත් මුහුණ දෙනවා. දෙවියන් වහන්සේ නොදන්න මිනිස්සුනුත් මුහුණ දෙනවා. හැබැයි ඔවුන්ට වඩා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපිට ස්ථීරත්වයක් තියෙනවා. අනාගතය ගැන අපට දෙවියන් වහන්සේත් එක්ක විශේෂ අනර්ග ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දකිනෝ සමහර වෙලාවට මේ වෙලාවේ ඔබ නොයෙක් වෙලාවෙදි හිතනම ඇති මේක ලෝකයේ අවසානයද මේක ලෝකයේ අවසාන වෙලාද තියෙන්නේ. මම විශ්වාස කරනවා. මේක යම්මාකාර සිදුවීම් මාලාවක් පමණයි. ලෝකේ ජාතීන් හැටියට ජාතීන් දාහත්දාහක් විතර ජීවත් වෙනවා කියලා සංගන්නන වලින් හොයාගෙන තියෙනවා. ඒකෙන් දා හතරදාහක් මේ වෙනකොට සුභාරංචියට සවන්දීල තියෙනවා. හැබැයි තව තුන්දාහක් සවන්දීල නෑ කියන පනිවිඩය සංගන වලින් ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් මේක ලෝකයේ අවසානය නොවේ. මම විශ්වාස කරනවා අපිට සමහර වෙලාවට වගේ ඔබ කල්පනා කරනවා ඇති ඔබේ අනාගතය ගැන ඔබ කල්පනා කරනවා ඇති ඔබේ දරුවන් ගැන ඔබේ ආර්ථිකය ගැන ඔබේ සමහර වෙලාට ලෙඩරෝග ගැන විපත්තිදායක තත්ත්වයන් ගැන දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තුව. අද දවස්සේ අපි විශේෂයෙන් බයිබලයේ ගීතාවලිය පොතේ අපි බලන්න යනවා හතලිස් හයවෙනි පරිච්චේදය. මේ පරිච්ඡේද ගීතාවලිය ලියන කතෘවරු ඒ ඒ දවසේ ඒ මොහොතේ සිදු වුණා වූ සිදුවීම් වල ලැබුණට ආව විපාකයන් සහ වුන් මුහුණ දුන්න තත්වයන් ගැන ඔවුන් කතා කළා. ඉතින් අද දවසේ ගීතාවලිය 46 පළවෙනි සහ දෙවෙනි පද දෙක අපි කියවන්න යනවා. මේ වෙලාවේ ඔබට සවන් දෙන්න පුළුවන් ගීතාවලිය 46 1 සහ 2 දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තිය දුකේදී ඉතා ලං වූ පිහිටක්ය. එබැවින් පොළොව වෙනස් වෙතත්, මුහුදබඳ පර්වත සැරිතත්, එහි ජල ගුගුරා කැළ මෙතත්, එහි නගින රැග වේගයෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නේය. ගීතවලිය 46 මේ ලියන කතෘවරය ලියනවා දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තියය විපත්තියේදී අපේ උන්වහන්සේ උපකාරය. මේක ඉංග්‍රීසි බයිබලේ ඉතා ලස්සනට පැහැදිලි කරනවා. God is our refuge. දෙවියන් වහන්සේ අපේ ආරක්ෂක ස්ථානය, අපේ රැකවරණය, බලාපොරොත්තුව. ඒ වගේම එතන ඉංග්‍රීසි බයිබලේ කියන ඕනෑම වෙලාවක මුහුණ දෙන ඕනෑම විපත්තිදායක තත්වයකදී. එතන පැහැදිලිව කියනවා ඇන් එව ප්‍රසන්ට් හෙල්පින් ට්‍රබ දෙවියන් වහන්ස අපි මුහුණ දෙන ඒ මොහොතේ මුහුණ දෙන ඕනම අපි දන්න විපත්තිදායක තත්ත්වයකට මුහුණ දෙනකොට අපිට කිය කිය එන්නේ නැහැ. විපත්තිදායක තත්ත්වයන් අපි මුහුණ දෙනවා අපි දන්නෙම නෑ කියලාවන අපිට ඒක සූදානම් වෙන්න පුළුවන් හැබැයි අපි දන්න මෙවැනි විපත්තිදායක තත්ත්වයකට අපි දේශයක් හැටියට සෙනගක් හැටියට ජාතියක් හැටියට ශ්‍රී ලංකා ජාතිය හැටියට අපි මුහුණ දෙනකොට අපි දන්න දැන් මේ මුහොත්තේ අපිට මේකට මුහුණ දෙන්න තියෙනවා අපි අනාගතයට මුහුණ දෙන්න තියෙනවා හැබැයි විපත්තිදායක තත්ත්වයන් එනකොට එකට වයස්සීමාවක් නැහැ ඒකට ජාතිබේදයක් නැහැ එකට කුලබේදයක් නැහැ ඒකට වර්ණ ભેදයක් නැහැ, උගත් නුගත් ભેදයක් නැහැ. විපත්තිදායක තත්වයන් වලට හැමෝම මුහුණ දෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඉතා පැහැදිලි. මේ වචනය මම හරිම අනර්ග වචනයක්. මේ පළවෙනි පදේ පද දෙකේ පැහැදිලි දෙවියන් වහන්සේ ඕනෑම විපත්තියකදී අපිට පිහිට වෙනවා. ඒ වෙලාවේ ඒ මොහොතේ අද ඔබ විපත්තිදායක තත්වයකින් යනවද අද ඔබ හිඟකමකින් යනවද අද ඔබ අනාගතය ගැන බයෙන් යනවද අද ඔබ සමහර ප්‍රශ්නකාරී තත්වයකින් යනවද ඔබේ දරුවන් ගැන සමහර විට ප්‍රශ්නයකින් ඉන්නවද අසමාදානෙන් ඉන්නවද වියවුලකින් ඉන්නවද ඒ මොහොතේ දෙවියන් වහන්සේ අපේ ශක්තිය අපේ ආරක්ෂාව ඒක නිසා අපි අදහන දෙවියන් වහන්සේ ජීවමානයි උන්වහන්සේ සර්ව බලධාරී. ඒක නිසා දුක් කරදර ප්‍රශ්න විපත්තිදායක තත්ත්වයන් මුහුණ දෙනවා. හැබැයි දෙවියන් වහන්සේ අපේ ශක්තිය දෙවියන් වහන්සේ අපේ සරණ දෙවියන් වහන්සේ අපේ උපකාරය වැලපීම් තියනවා අමාරුකම් තියනවා හැබැයි ඒකට අපි මුහුණ දෙනවා නමුත් දෙවියන් වහන්සේ අපට උපකාර කරන මොකද ඒසුස් වහන්සේ කිව්වේ ඒසුස් වහන්සේ බයිබලේ හැම වෙලාවෙම කිව්වේ බය වෙන්න එපා කැළඹෙන්න එපා ඇයි මම නුඹ සමග සදාකාලයටම සිටිනවා. යේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒක නිසා මම ඔබට කියනවා අද ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නයට මම අවධානය යොමු කරන්න කැමතියි. අපි දකිනවා අද මේ විපත්තිදායක තත්ත්වය විතරක් නෙමෙයි ප්‍රශ්න පීඩා මාරුකම් වසංගත නොයෙක් දේවල් එනකොට අද අපි දකිනවා මුළු ලෝකෙම බියෙන් වෙවුලමින් ඉන්නවා. අද බය කියන දේ හැම මිනිස්සෙකුගේම ඇතුළාන්තේ තැන්පත් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ මොනවාද කිව්වේ? දෙවැනි තිමෝති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කිව්ව උන්වහන්සේ අපට දුන්නේ බය අදුකමේ ආත්මයක් නොව ප්‍රේමයේ බලයේ හික්මවීමේ ආත්මයක් කිය. බය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. ඒක යක්ෂයාගෙන්. හැබැයි අද මුළු ලෝකෙම බයෙන් අපි දකිනෝ දෙන්නෙක් අතර ළඟින් කතා කරන්න බයයි හැසිරෙන්න බයයි අද බය මුළු ලෝකෙම වෙලාගෙන තියෙනවා අපේ රට වෙලාගෙන තියෙනවා අපේ ජීවිත වෙලාගෙන තියෙනවා අපේ පවුල් වෙලාගෙන තියෙනවා මහඔබට කියනවා අපි කිසි දෙයකට බයවෙන්න අවශ්‍ය නැහැ උසට ගැඹුරට දුරුභික්ෂයට වසංගතයට පීඩාවට ආර්ථිකයට අනාගතයට අපි බය වෙන්න ඕනේ මොකද යේසුස් වහන්සේ අප සමගයි මෙතන කිව්වා ඕනෑම වෙලාවක බලන්න ගීතාවලිය 46 අවසාන කොටස ඒ කොටස බලන වෙලාවේ දෙවියන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා උන්වහන්සේ අප සමග ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි ඔබට මතකද? යේසුස් වහන්සේ මේ ලෝකෙන් යනකොට කිව්වා මම යනවා. සුද්ධාත්මයන් වහන්සේ නුඹලාට දෙනවා. උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ උන්වහන්සේ අපි සමග ඉන්නෝ. අපව ධෛර්යමත් කරනවා, ශක්තිමත් කරනවා. ඒ නිසා ඔබ ඉන්න තැන මේ වෙලාවේ ඔබේ හදවත විමසලා බලන්න. ඔබ බයෙන්ද, අවිශ්වාසයෙන්ද, සැකෙන්ද ඔබට තියෙන අනාගතය ගැන අස්ථීරත්වයක් ඔබ හිතනවද? අද මිනිස්සු මරණයට බයයි. ලෙඩ රෝගවලට බයයි දෙවියන් වහන්සේ කිව්වා අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න කිසි දෙයකට බෑ. අද ඉඳ තියන්න එපා වසංගතවලට රෝගවලට ආර්ථිකයට අනාගතය ගැන තියෙන බයට දෙවියන් වහන්සගේ ප්‍රේමයෙන් ඒ සම්බන්ධතාවයෙන් ඔබ වෙන් කරන්න මේ කාලය ප්‍රයෝජනයට ගන්න හැම උදෑසනම නැගිටලා බයිබලය කියවන්න දෙවියන් වහන්සේට යාඥා කරන්න දේවපාමුල ඉන්න අපිට මේ කාලයක් දීලා තියෙනවා නිවසේ ඉඳලා දෙවියන් වහන්සේව පුජ්‍යලික සම්බන්ධතාවය වර්ධනය කරගන්න වචනය තුල අපට ගොඩ නැගෙන්න ඒක නිසා අපි බලන්න දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කිව්වා බලන්න 46 වෙනි පරිච්ඡේදේ ඊට පස්සේ පද ටික අපි කියවන්න යනවා. ඒ කියවනවත් එක්ක අපි විශේෂයෙන් අද දවසේ යාඥා කරන්න යනවා. අද ශ්‍රී ලංකා දේශය තුළත් ලෝකය තුළත් තියෙන මේ ෆියර් ස්පිරිට් ඒ ඒක අපි අයින් කරන්න ඕන අපි දකිනෝ මේ බයාදුකමේ ආත්මය බයාදුකමේ ආත්මය යේසුස් වහන්සගේ නාමේ ඒ යේසුස් වහන්සගේ ලේවලින් අපි අයින් කරන්න ඕන එක නිසා අපි බලමු ගීතාවලිය විශේෂයෙන් හතලිස් හයේ තුන්වෙනි පදේ ඉඳලා ඔබ කියවනකොට අවධානය යොමු කරන්න ඉතාමත් අනර්ගයි මේ කොටස ගංගාවක් ඇත එහි දියපාරවල් මහෝත්තමයාණන්ගේ මණ්ඩපවල ශුද්ධස්ථානය වන දෙවියන් වහන්සේගේ නුවර ප්‍රීතිමත් කරයි. දෙවියන් වහන්සේ ඒ මැද සිටින සේක. එය නොසෙල් වන්නේය. දෙවියන් වහන්සේ අලුයම්හිම එයට උපකාර කරන සේක. ජාතීහු කෝලහාල කළෝය. රාජ්‍යෝ සෙල වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළ සේක. පොළොව දිය වූවාය. සේනාවක ස්වාමීන් වහන්සේ අප සමගය යාකෝබ්ගේ දෙවියන් වහන්සේ අපේ බලකොටුවය. එව් ස්වාමීන්ගේ ක්‍රියාවන් එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන් බල. උන්වහන්සේ පොළොව කෙළවර දක්වා යුද්ධ නවත්වන සේක. දුන්න බිඳ හෙල්ල කපා දමා රත ගින්නෙන් දවල් සේක. විශ්වලව මා දෙවියන් වහන්සේ බව දැනගනින්. ජාතින් අතරේ උසස් වන්නෙමි. පොළොවේ උසස් වන්නෙමි. සේනාවර ස්වාමීන් වහන්සේ අප සමගය. යාකෝබ්ගේ දෙවියන් වහන්සේ අපේ මළකොපුය. බලන්න විශේෂයෙන් මේක කියන ගංගාවක් ඇත එක දිය පහරවල් ගලාගොස් ස්වාමීන් වහන්සේගේ ශුද්ධ මණ්ඩපේ ඒ නුවර මැදින් යනවා කියනවා. එතන කියනවා ඒ නුවරට ඊළඟ පදයේ කියනවා විපත්තිදායක තත්වයන් එන්නේ නැහැ. විපත්තිදායක තත්වයන් ආවත් එතන පහළට යනකොට කියනවා ජාතීහු කෝලකාල කළා රාජධානි බිඳ වැටුණා දෙවියන් වහන්සේ ගිගුරුම් දුන්නා උන්වහන්සේ පොළොව දියමින හැබැයි හත්වෙනි පදය කියන සෞබල ඇති දෙවි සමිදානෝ අප සමගය සර්ව බලධාරී දෙවියන් වහන්සේ අප සමගයි එවගේම කියන යාකෝබ්ගේ දෙවියන් වහන්සේ අපේ රක්ෂස්ථානය බලකොටුව අන්න පළවෙනි පදය කිව්වා ඉංග්‍රීසින් කොහේ රිෆියුජ් අපේ ආරක්ෂක බලකොටුව දෙවියන් වහන්සේ ඒ වගේම පහළට යනකොට කියනවා එතුමානෝ මිහිතල බලය දෙස බලා යුද නවත්වන සේක. එවගේම අන්තිමට කියනවා සෞබැලති දෙවියන් වහන්සේ අප සමගයි. ඒක නිසා මේ උදෑසන මම ඔබට විශේෂයෙන් කතා කරන්න කැමති අපි යාඥා කරන්න යනවා. අපි කිතුනුවන් හැටියට මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. බය වෙන්න එපා. අනාගතය ගැන ඔබ ප්‍රශ්න ඇති කරගන්න එපා විශ්වාස කරන්න මැවුම්කාර දෙවියන් වහන්සේ ඔබ මැව්ව දෙවියන් වහන්සේ ඔබ මෙච්චර දුර ගෙනාව දෙවියන් වහන්සේ ඔබ මෙච්චර දේවල් වලින් ආශිර්වාද කළ දෙවියන් වහන්සේ ඔබට දෙවියන් වහන්සේගේ සරණ ශක්තිය පිහිට උපකාරය මඟ පෙන්වීම ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා දේවදාසයෙක් හැටියට මම ඔබ ගැන යාඥා කරන්න යනවා. විශේෂයෙන් මේ වෙලාවේ යාඥා කරන්න යනවා. හැම බයාදුකමේ ආත්මය ඉවත් වෙන්න. බය වෙන්න එපා. බය අපේ ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට මුල. අපි බය වෙනකොට අපි බොහෝ වෙලාවට දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය අපෙන් ඈත් වෙන්න යනවා. ඉතින් ඒ නිසා මේ මොහොතේ අපි යාඥා කරමු මේ සතිය බාර කරමු දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕන උන්වහන්සේ අපිව ගෙනියන්න ඕන බය දුකමේ ආත්මයෙන් අපව නිදහස් කරන්න ඕන දෙවියන් වහන්සේ අප සමගයි ගීතාවලිය 46 මම ඔබෙන් ඉල්ලනවා මේ සතියේ නැවත කියවන්න ඔබට මඟ පෙන්වන දේවල් පෑනින් සටහන් කරන්න ලියන්න ස්වාමින් වහන්සේ ආශිර්වාද කරයි අපි යාඥා කරමු සර්ව බලධාරී ජීවමාන දෙවිපියාණනි අපි මේ උදෑසන වහන්සගේ ශුද්ධ පාද පාමුණට එනවා. නාස්ත්‍රීය යේසුස් වහන්සගේ නාමයේ. ස්වාමිනි අපි යාඥා කරනවා අහස පොළොව මැව්ව සර්ව බලධාරී දෙවියන් වහන්සේ අප සමගයි. ස්වාමිනි වහන්සේගේ සර්ව බලධාරී හස්තය ඔබහන්සගේ සර්ව බලධාරී මඟ පෙන්වීම අප සමඟ තැබුව මැනව. ලෝකය වෙලාගෙන තියෙන බයාදුකමේ ආත්මය මරණයට බය රෝගයට බය අනාගතයට බය ස්වාමිනි වදුරුවලට තියෙන බය ස්වාමිනි ඒසුස් ක්‍රිසුස් වහන්සගේ නාමයෙන් ඉවත් කරන අතර අපේ ජීවිතවල එවැනි බයක් අද තැන්පත් වෙලා තියෙනමද අපි ඒ බයින් ජීවත් වෙනමද ස්වාමිනි අපි යාඥා කරනවා ඒසුස් වහන්සගේ කුරුසියේ ජයග්‍රහණය යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ කිව්වා බය වෙන්න එපා. කැළඹෙන්න එපා. මම ලෝකාන්තිමය දක්වා නුඹ සමග ඉන්නවා. ස්වාමිනී මරණයටවත් දූතයන්ටවත් කිසිම දේකට අපව වහන්සගේ ප්‍රේමයෙන් වෙන් කරන්න බෑ ඔබ වහන්සේ අප සමඟ ඉන්න දෙවිපියාණ මේ සතිය බාර කරනවා ඉදිරි අනාගත දවස් බාර කරනවා ආශිර්වාද කරන්න ඔබ වහන්සේ මේ සෙනගට ආශිර්වාද කරන්න පවුල්වලට ආශිර්වාද කරන්න ඔවුන් ආරක්ෂා කරන්න ඔවුන් සුවෙන් තියන්න ඔවුන්ට සපයන්න විශේෂයෙන් යාඥා කරනවා මේ කාලය තුල කිසි කෙනෙක් බඩගින්න ඉන්න ඉඩ නොතබා ඔබ වහන්සේගේ සැපීමේ හස්තයත් ආශිර්වාදයක් දැන් අපි නිදහස් කරනවා. පිය උදවියන් වහන්සේගේ පුත්‍ර උදවියන් වහන්සේගේ ශුද්ධාත්ම උදවියන් වහන්සේගේ අත්වලට බාර කරන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්.